සර්වචනසේ දේශනා කරනවා මේ කායගත සතිය පිළිබඳව නැත්නම් මේ කායानुපස්සනාව කියලාත් මේකට කියනවා. අපේ සිංහල භාෂාවේ මේකට කියන්නේ කාග්‍යාසි. ඒක පිළිබඳව බුදු කෙනෙක්ගේ බුදු වදනෙන් කියවිච්ච වචනයක්. බුදුජානන්සේ සඳහන් කරන මම මේ සූත්‍රයක් දැන් දේශනා කරා. ඒකේ අවසාන වශයෙන් දෙන පණිවිඩය මෙච්චරයි එහෙම නැත්නම් සාරාර්ථය මෙච්චරයි තස්මාතිය වික්කවේ එවන් සික්කිතබ්බා මම මේ කියමු දේ මේ සූත්‍රයේ කියන දේ වැටහෙනවනම් මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්ඩේ කියලා මේ විදිහට ශික්ෂාගරුක වෙන්න කායගතානෝ සති භාවිතා භවිෂ්‍යති මේ කායගතා සතිය භාවිතා කරන්න කියලා නිකන් කය සතිය සඳහා භාවිතා කරන්න කය සතිය සඳහා අරමුණු කරන්න කියලා කාය සතිය සඳහා නිමිතිකරනද ඊට පස්සේ ඒක බහුලීගත කරන්න කියලා. අමාරු කොටස තමයි ඒක නිමිතිකරන එක. මොකද අපි අනුන්ගේ අතීතේ අනාගතේ අනුන්ගේ අනික් දේවල් නිමිති කරලා නිමිති කරලා පුරුදු වෙච්ච නිසා යම් වෙලාවක Tamangeම කය භාවිත කරනවායි කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ වැඩක්. ඉතින් ඒකේ කවුරු හරි ඒක පුරුදු කරොත් නැත්නම් මේ විදිහට කියන්න පුළුවන් අපි මේ වගේ වැඩමුළු පවත්තලා කරන්න හදන්නේ කාට හරි අන්න ඒ කාරණාව කියලා දෙන්නක විතරයි. මේ Taman හම් වෙච්ච මේ පින් කරලා ලැබිච්ච මේ manussාත්ත්ව භාවය නැත්නම් මේ ශරීරය අරමුණු කරන්න පුරුදු වෙන්න. ඒකෙන් එහාට මේ වැඩමුළුවක මොකක්වත්ම බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒක වැඩමුළුව සාර්ථක නම් ඒකේ නා අඩුගානේ දවසේ යම් වෙලාවක් වෙන් කරાવી මාත් එක්ක මම කියන මේ තේමා පාඩයත් ජීවත් වෙන. එහෙම නැත්නම් අපි කිසිම වෙලාවක අවුරුදු කොච්චර ගාණක් ජීවත් වුණත් Taman එක්ක නෙවෙයි ඉන්නේ ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන තැනක. ඒ නිසා ඒ තාක්කල් අපිට අර කටුකොල කරින් ගන්න හදන පිටේ වනේ තියෙන මීමෙක්ගේ උපමාවක් නැත්නම් ඇඟ පුරාම කුෂ්ඨ තියෙන තුවාල තියෙන මිනිස්සේ ලඳු කැලයක් අස්නකොට අස්ස රින්ගනකොට තියෙන උපමාව සරුවචාන්සි ගෙනලා දක්වනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ තමන් මේ මිනිස්සෙක් බව මතක නැතුව එහෙම නැත්නම් මේ ලැජිච්ච මනුස්සාත්ම භාවය අරමුණු කිරීම කියන එක මතක නැතුව නැත්නම් අසත්‍යමත්ව ප්‍රමාදයට ලක් වෙලා අතීතේ අනාගතේ අන් කෙනෙක් ගැන අන්තනක් ගැන හිතන හැම චිත්තක්ෂණයකම මේ සර්ප මල්ලක් එක්ක ඉන්නවා. නැත්නම් තිරිසන්නු 6 දිනක් එක ජීවත් වෙන්න වගේ 6 දිහාවකට අදින තිරසනුන් 6 දෙනෙක් එක්ක ජීවත් වෙනා වගේ අපිට කවදාකවත් ඒකේ හික්වීමක් ගොනුවක් තේමාවක් ශිෂ්ටත්වයක් ශිෂ්ට සભ્યත්වයක් ශිෂ්ටාචාරයක් මහත්මගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ බව කියලා දීලා ਸਰවඥන්සේ සඳහන් කරන මේ නිසා කය භාවිතා කරන්න සතිය පිහිටීමට අරමුණක් වශයෙන් ඊට පස්සේ බහුලීකක කියලා වචනයක් බුදුහාමර පාවිච්චි කරනවා. ඒක බොහෝ කොට පැවැත්වීම කරන්න. එහෙම නැත්නම් මේ කියන්නේ ඒක අත්ත සම්මා පණිදි තමන්ගේ ජීවිතයේ එකම ප්‍රණිදිය බවට පත් කරගන්න කියලා. මේකට තව වචනයක් කියනවා සම්මා ආජීවය කියලා. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ කරන හැම වැඩකදීම මේ තමන් එක්ක තමන් නැත්තම් තමන්ට කරන මෛත්‍රිය එහෙම නැත්තම් වෙන විදිහකට කියනවනම් මේ ඉඳුම් හිටුම් පහසුකම් ටික. එහෙම නැත්තම් මේ සුඛී අත්තානම් පරිහරාමි කියන විදිහට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ සුවසේ පරිහරණය කිරීමට ගැළපෙන තාලෙට තමයි ඉතුරු කටයුතු සම්පාදනය කරා. ඉතුරු කටයුතු විනිශ්චය කරන්නේ ඉතින් ඒක අපි කියනවා මේ සතියේ එදිනදා වැඩවලට පාවිච්චි කරන හැටි. ඒක ਸਰුවචනාංශික වචනෙන් කියන්නේ භාවිත කරපු දේ බහුලීකත කරන. يعني ඒකම නැවත නැවත දස දහස්වර ලක්ෂ කෝටි වාරේ කරන්නේ. ඒ යානි කතාය වත්තු කතාය. මේ කායනුපස්සනාව තමන් යන ගමනකට වාහනයක් කරගන්නේ. මොන කොච්චර දුෂ්කර ගමනක ගියත් මොනතරම් අභියෝගතර ගමනක ගියත් මේ කය අමතක නොකරන තාක්කල් ඒ ගමන වාහනය බොහොම සුවයලවන වාහනයක් පාටපත් වෙන ගමනක් හොඳ ගමනක් පාටපත් වෙනවා යම්ම වෙලාවක ඒ කය අමතක කරලා තමන්ගේ මේ ලැබිච්ච මේ ඕලාරික අත්පටිලාභය අමතක කළා කටයුතු කළුවොත් ඒ ගල්වල පාරක බොර කරත් එක යනවා වගේ ජර්බරස් ජර්බරස් කාලේ එහාට හැප්පෙනවා මෙහාට හැප්පෙනවා චක්චර් ගෑමික තමයි තියෙන්නේ යම් වෙලාවක කායानुපස්සනාව නැත්නම් කය සතිය පිහිටීමේ අරමුණු කරගන්න පුළුවන් නම් නිමිත්ත කරගන්න පුළුවන් නම් හොඳ වටින කාර්යයක තියෙන shock absorber එක වගේ වල ටයර් එකක් වලක වැටුණත් ඒ මගීන්ට ඒ කම්පණය එන්න දෙන්නේ නැති විදිහට සස්පෙන්ෂන් සිස්ටම් එක වගේ එහෙම නැත්නම් ෂොක් ඇබ්සෝබර් එක වගේ මේ කායනුපසනාව පුදුමාකාර විදිහට සීතල උණුසුම ගෙනත් දෙනවා උණුසුමට සිසිලස ගෙනත් දෙනවා වෙහෙස කර වෙලාවේදී කිමන ගෙනත් දෙනවා හැම දෙයකටම සම තත්ත්වය ගෙන දෙනවා පේස් මේක කෙනෙක් වගේ ඒ වගේ නිසා ඒකට යහනි කතාය කියලා කියනවා මේ කය මොනම අමාරු කටයුත්තකදී හෝ දුර ගමනකදී අමතක කරන්නේ. ඒක තමන්ගේ යානාව බාටපත් කරන්න කියන්නේ. අත්තු කතාය තමන්ගේ එකම උපයාගත්තු වටිනාම වස්තුව මේකයි. ඒක නිසා මොනම මොහතකවත් මේ ලාමක දේවල් සඳහා මේ කය නැමැති වස්තුව අමතක කරන්න. අපි මේ වෙන මොනම වස්තුවකට ප්‍රධාන තැන දීලා කටයුතු කරත් කය අමතක කරන්න තේ කරන්නේ නැහැ. කය අමතක කරන හැම වෙලාවකම වස්තුවක් කටයුතු දේ වස්තු කරන්නේ නැතුව අනිකුත් දේවල් කටයුතු කරන්න ගියාම ඒකේ නා මේ අපි පැත්තේ ආර්ථික පැත්තෙන් බලනවා නම් පාඩු බෙදෙන බිස්නස් එකට සල්ලි දානවා මේ ලාභ ලැබෙන බිස්නස් එක අමතක කරනවා. ඉතින් ඊට පස්සේ යාට වෙනද පොල් ලාභය ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක වස්තුව කරගන්න කියනවා. Taman උපේන වටිනාම දේ. එහෙම නැත්නම් යොදනවා නම් හිත යෙදිය යුතු ආයෝජනය කරනවා නම් ආයෝජනය කරපු අතිනාම දේ තමයි මේ Taman ඉන්න ඉරියව්ව Tamanගේ කායට හිත දාන එක අනුට්ඨිතාය පරිචිතාය සුසුමාරද්ධාය. ඒ අනුව කටයුතු කරන්න ඒක මුළු කයම ආත්මසින්ම අවබෝධ වෙන විදිහට ඒක ආරද්ධ විදිය යොදන්නේ කියලා කියනවා කායගත සත්‍ය වෙනුවෙන් ඒවන් හිවෝ භික්කවේ සික්කිතබ්බා. උදයන්සේ Taman කින්දේ අහන ශ්‍රාවක ගණයා අතර ඉන්න ප්‍රධානම කොටස තමයි භික්ෂුන් කියලා කියන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලායි අපි ජීවනක් පිටනම් කරන්නේ. ඒ භික්ෂුන් කියන උඹලා මං කියන දේ අහනවා නම් මෙන්න මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඒ නිසා අපි හිතුවොත් කවට හරි මේ Tamanට ලැබිච්ච මේ කය මේ කය අනුපවතින සතිය බුදුජාන් වහන්සේ කෙනෙක් අපට අනුමත කරන අය එන්නත්නම් කරන්නයි කියලා කියනවා නම් ඒ අතින් ඒ ඒ උපදේශයේ පිළිපැදීම අතින් සහ ඉපදීම පිළිපැදීමට අවශ්‍ය කරන අඩුව කැඩීම අතින් අපි ඔක්කොම සමානයි. ඒ මොකද අපි ඔක්කොටම මනුස්ස කයක් ලැබිලා තියෙනවා. අන්නේ ලැබිච්ච කය සතිය පිටවීම සඳහා එනතන් මානසිකාරයේ සඳහා එහෙම නැත්නම් භාවනාවක් සඳහා අරමුණු කරන්න පටන් අරගත්තොත් අපි අතර තියෙන වෙනස්කම් ඔක්කොම නැතිලයි. අපි සියල්ල මිනිස්සු නිසා ඒ නිසා ආරම්භක ශේෂයේදී අපේ තියෙන සමානකම්මක් වෙන්නේ අපි හැම කෙනෙක්ම Tamanට ලැබිච්ච මේ අංග සම්පූර්ණ පරිශනාගාරය විද්‍යාගාරය උතුම්ම දේ විදිහට සලකලා වෙන දෙයකට හිත යොදන්න උනොත් ඒක හොඳටම දැනගන්නවා මේ කරන්න දෙයක් නැතිකමට මේ කයේ හිත පවත්තන්නතු වෙන දෙයකට යනවා නමුත් මම හික්මෙනවා නම් මට යමක් ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන් නම් කරම්බල එකම දේ තමයි මේ කයේ හිත යන්නේ කියලා. ඉතින් මේ කායගත සත්‍ය පිළිබඳ සර්වචනංශේ මේ කරන ප්‍රකාශය බෞද්ධයා අහලා තියෙන මෛත්‍රී භාවනාවට දීපු හඳුනාගීමක් විදිහට මෛත්‍රී භාවනා කියනකොට සර්වචනංශේ මේ මෛත්‍රී භාවනාවේ කිට්ටු කරගත යුතු අංක වශයෙන් මේ විදිහට කතා කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා පුරුදු කරන කට්ටිය හුඟක් වෙලාවට මේ බුදුචානන්සේ පාවිච්චි කරන මේ වචනවල හඳුනාගන්නේ කායගත සත්‍යයට සම්බන්ධ නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් අංගුත්තර නිකායේ ඒ ඒකකනිපාතේ කියවොත් මෛත්‍රී භාවනාවෙන් තමයි මේ සූත්‍රය පටන් ගන්න. ඊට පස්සේ කායගත සත්‍ය සම්බන්ධව දිගටම සඳහන් කරනවා. මේකෙන් අපිට පේනවා යම් කිසි කෙනෙක් Tamange කයට නැත්නම් Taman ඉන්නේ ඉරියව්වට එහෙම නැත්නම් කයේ දැනෙන මේ මොහොතේ කයේ තියෙන ක්‍රියාකාරකම් වලට හිත දැමීම සුද්ධ මෛත්‍රිය. වෙන විදිහකට කියන්න පුළුවන් මේ කයට මේ කයේ ඉදියව්වට කයේ මේ වෙලාවේ සිදුවෙන දේ දන්නේ නැතුව අපි මොනවා කරුවත් ඒක කයට කරන අනදරයක් අකරුණාවන්ත දෙයක් එහෙම නැත්නම් ආත්ම කුසලයේ නොමග යෑම. ඉතින් මේක හරිය අමාරුයි බෞද්ධයට කියලා දෙන්න. බෞද්ධයා හිතන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධයා මේ තමන්ගේ කය ගැන හිතන එක මහා ආත්මාර්ථකාමී වැඩක්. මේ අනුන්ගේ වැඩ බැන බලන එක ලොකු මෛත්‍රියක් කියලා මේ තගෙදෙට්ට මරගාතේ තියාන මේ ලෝකෙට ප්‍රකාශයකට බහැලා කටයුතු කරනවා. නමුත් මේ මෛත්‍රිය කියන එකට මම මේ දොස් කියන කතා කරනවා නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ ත්‍රිපිටකයේම තියෙන දර්ශනයක් කරලා මේ මෛත්‍රිය මූණත වටිනාකම වශයෙන් මෛත්‍රිය ඇති වුණොත් ඒක පිටිපස්සේ වංචනික ධර්මයක් තියෙනවා රාගය කියලා. රාගය මේ මෛත්‍රී මුඛයෙන් අපි වංච කරනවා. ඒක නිසා මේ අපි මේ අනුන්ට මෛත්‍රී කරන්න හදනවයි කියලා කියන්නේ අනුන් පිළිබඳව අපි මනාපයක් තියෙනවා තමන්ගේ කයට ද්වේෂයක් මේක මුළු මානවය හරහාම කියකතියක්. හැම කෙනාම තමන්ට වෛර කරනවා. ඒ නිසා තමයි අපි ඊගාව ඊගාවට පරිේශන කරන්නේ. තව මොනවද හොයන්නේ? ඊගාවට මීට වැඩිය හොද වෙන්න හදන්නේ මේ මම දැන් මෙතන කියන එක අපි නොදකින්න පතන්න දෝමකින් කියා ගන්න නැතුව ඊගාව චිත්තක්ෂණ ගැන හිතන්න බෑ. ඒ නිසා මේ අනුන්ටමයි කිරීම ආදී පවා දාර්ශනික විග්‍රහ කරලා බැලුවොත් හරියට කරනමයි තිබුත් තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මේ තමන්ගේ කයෙහි හිත පවත්වා ගන්න බැරි කෙනා අනුන්ටමයි කිරීම කරනවා. ඒකට මෙහෙම කතාවක් කියන්නම් කිට්ටුවෙන් අනේකක් ඒකට තේරෙයි hina වෙන්නත් ඉඩ තියෙනවා. දැන් මේ රටවල් වල ඉන්නවනේ හරියට ඔය බල්ලන් ආස කරනවනේ මිනිස්සු. බල්ලන් හරියට කරකන මිනිස්සයාට ප්‍රේම කරන්න බැරි එක බල්ලන් ප්‍රේම කරනයි කියලා කතාවක් තියෙනවා. කළ යුත්තේ නම් මිනිස්සයා මිනිසාට ප්‍රේම කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බැරි නම් ඒ මිනිසා බල්ලන්ට ප්‍රේම කිරීම හරහා මිනිසාට වෛර කරනවා. ඒකෙන් තමයි මේ කායගත සතියේ තියෙන මේ භාවිකා බහුලී කතා යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුස්මාරද්ධාය කියලා අපි මෛත්‍රී භාවනාවට ਸਰවචනාංශයේ මේ යොදන වචන ටික අපි බොහොම යෙලින් පිළිගන්නවා. නමුත් ඒකම තමන්ගේ කයට හිත යෙදීමිනුත් ඒවා සමාන ආනිසංස රාශියක් මේක ලැබෙනවයි කියලා හිතා ගන්න බැරි අපි හැම වෙලාවෙම තමන්ගේ කයට වෛර කරන නිසා. ඒ නිසා අපිට කයෙහි කය අනුව බලන සුළු කියන එක බුදු කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. ඒක නිසා බුදුජානනාංශයේ සුපට්ඨාන සූත්‍රයේ කායේ කායානුපස්සී විරති කියලා කයෙහි කයානුව බලනවා කියන එක අපි අපි කය මේ ඩිංගික යන්ත්‍රයක් විදිහට බලන්න අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ මේ කය දොඹකරයක් වගේ වැඩ ගන්න කවුරුත් කියලා දෙන්න ඕනේ රූපලාවන්‍යයට වැඩ කරන හැටි කවුරුත් කියලා දෙන්න ඕනේ මේ කය කයක් විදිහට බලනවා කියන එක මේ කය කියන්නේ අදහස් කරන්නේ කන්ද කියන එක ස්කන්ධ කියන වචෙන් තමයි කය හැදිලා තියෙන්නේ. මේ කය ඒකකයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ගොඩාක් දේවල් එකතු වෙලා හදපු එකක්. සමූහයක්. එහෙම නැත්නම් ඝණයක්. මෙන්න මේ ඝණය දිහා බලලා ඒකේ තියෙන ඝන ස්වභාවය දැකගන්න මම කියන සංකල්පය කැමති නැහැ. මම කියන සංකල්පය කියන්නේ මේක එකක් කියලා. නැත්නම් එකෙක් කියලා. නැත්නම් එකියක් කියලා. ඉතින් ඒක මේ කය කියන වචනයත් එක්ක හුරස් වෙනවා. බුදු ජානන්සු පෙන්වන දන මේක විචල්්‍ය සාධක රාශියක් එකතු වෙලා හැදිච්ච එකක්. මේ හැදිච්ච එකට මම කියාගත්තට ওই විචල්්‍ය සාධක එකක්වත් ඔය මට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. ඒක එක එක විදිහට හැසිරෙන්නේ. උදාහරණයක් වශයෙන් මේ චප්පානක සූත්‍රයේ අරුවචනන්සු පෙන්නන ඇහැ හැසිරෙන්නේ කොයි ආකාරයකටද සර්පෙක් වගේ. එතකොට කන කිඹුලෙක් වගේ. නාසය කුරුලෙක් වගේ. ජීව බල්ලෙක් වාගේ. කය හිවලෙක් වාගේ. හිත අඳුරෙක් වාගේ. මේ විචල්්‍ය සාධක රාශියක් තුළ හැදිච්ච දේ මමය කියලා මම මහත්යෙක්ද මම නැත්තම් වැද්දෙක්ද මම නැත්තම් මේ තීෂ්ඨ මනුස්සයෙක්ද මම නැත්තම් අශිෂ්ඨ මනුස්සයෙක්ද කියලා අපි ඒකායන නිමිත්තක් දෙන්න හැදුවට නිත්‍ය සංඥාවක් දෙන්න හැදුවට මේ හය දෙනාගෙන් එක්කෙනෙක්වත් ඔය අපි දෙන්න හදන සංඥාවට බැඳිලා නැහැ. තව කෙනෙකුට දෙන එකට හෝ Taman පිළිබඳව. ඉතින් ඒ නිසා අපි කැමති එක්කෙනෙක් පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කරන මෙයා මිත්‍රෙයි, මෙයා හතුරෙක්, මෙයා බුද්ධාගංකාරයා, මෙයා කතෝලික මිනිස්සු ආදි වශයෙන් එක එකනට අපි එක එක නංවනම් දුන්නට ඒ නංවනම් යටතේ ජීවත් වෙන මේ සර්පය හය දෙනා නැත්නම් මේ සත්තු හය දෙනා ඔය එකටවත් උන් කටයුතු කරන්නේ ඒ නිසා කාටවත් මේ අපි අන්දන් හදන රූපේ සමාජයට අපි පෙනෙන හිතිකට අන්දන්ට හදන රූපය පිළිබඳව අපිට තියෙන හැම වෙලාවෙම ઈચ્છා බංගත්වයක්. මොකද මේ ඇහැ ඒකට අනුව හැසිරෙන්නේ. කන ඒකට අනුව හැසිරෙන්නේ. නාසය ඒකට අනුව හැසිරෙන්නේ. ඒක එකන එක එක නානා વિશે නානා ගෝචරයි. විවිධ ලඝුම් පොළවල් තියෙන විවිධ ආහාර ගන්න දේවල්. ඒක නිසා මේ කය කියන කියන කියන්නේ සමූහයක එකතුවක්. ඒ කියන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. නමුත් සක්කාය දිට්ඨිය වගේ දෙයක් එනකොට නෑ මම මෙහිම කෙනෙක් මට අරක තියෙනවා මේක තියෙනවා කියලා අපි හදන්න මේ හදන නිත්‍ය සංඥාවට ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ਸਰවචනාංශයේ ওই සියලුම සැපියුතු අඩුම කරනව සැපෙලා කියනවා පුළුවන් නම් මේ කයෙහි මේක කන්දක් මේක ගොඩක් මේක සමූහයක් කියන ස්වරූපයෙන් බලන්න. ඒකට මේ කාම ගුණ බලන පැත්ත කෙනෙකුට බලන්නත් බෑ. දේශපාලන ඡන්ද දෙන එකෙක් කියලා පැත්තෙන් බැලුවට බලන්නත් බෑ. ආර්ථික වශයෙන් පාරිභෝගික කුටුම්බකෙක් කියන වචෙන් බලන්නත් බෑ. සමාජ විශ්ින් අපිට දීලා තියෙන ඩෙන්ටි කාඩ් එකයි බැංකු නම්බර් බැංකු අංකයයි රක්ෂණ සාහිත්‍ය පැත්තේ බලන්නත් බෑ. මොකද ඒක ඔක්කොම එක එකක් කරලා පෙන්වන්න හදලා. බුදුරජාණන්සේ කියනවා කයේ කයනෝ බලන්න. ඒ කයේ කයනෝ බැලීම නැවත නැවත කෙරුවොත් ඒකම යානයක් කරගත්තොත් වස්තුවක් කරගත්තොත් ඒ කෙනා මමයා කියන එක කවුද කියලා එක්ක තේරුම් ගනි එක්ක ලෝකේ කියන්නේ තේරුම් ගනි එහෙම නැත්නම් තේරුම් ගන්න වැඩපිළිවෙලට බහි එතකොට විශාල ආනිසංස රාශියක් ඒ කෙනාට ලැබෙන බව බුදුරජාණන්සේ දන්නවා නමුත් අර උපමා වලින් පෙන්වන්නේ පළවෙනියම වෙන්නේ අසහනයේ යම් අඩුවීමක් එහෙම නැත්නම් සත්තාන විසුද්ධියා කියන විදිහට තමන් ලෝකේ දිහා බලන හැටි තමන් දිහා බලන හැටි අගයන් ආඩම්බරන් දිහා බලන හැටි පිළිබඳ පුංචි විසුද්ධියක් එන්න පටන් ගන්නවා නමුත් මේක අවසාන ඉදිරියට ගිය දිගට ගියොත් කායानुපස්සනාව හරහා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ආරම්භයේ සිද්ධ වෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික වල ආරම්භයේ තියෙන සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේ පළවෙනි එක තමයි කායानुපස්සනාව. ඉතින් මේ කය අනුව බැලීමට කාය අනුපස්සනාව කියනවා. ඒකටම කායේ කය අනුව බලන සුළු ගතිය කියනවා. ඒ තමයි කායගත සති කය අනුව ගිය සිහිය. කාග්‍යාසී කියලා සඳහන් කරලා තියෙනවා. මේක මේ බුදුඥානන්සේ පෙන්නන කයෙහි කය අනුව බලන සුදු ගතියදී ලැබෙනකොට කරනකොට හරියටම ඔය මෛත්‍රී භාවනාදී කරන ආනිසංස රාශියම මේ කායනපස්සනාවි සිද්ධ වෙනවා. ඒක හුඟක් වෙලාවට ලංකාවේ බුද්ධ ආගමේ පොතේ හුඟක් වෙලාවට කියවිලා නැහැ. නමුත් මේ කායගත සති කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන මජ්ක්‍ධිම නිකායේ අපි ගත්ත මේ චප්පානක සූත්‍රය ඒක තියෙන සංයුත්ත නිකායේ ඒකේ බුදු දානසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි විදිහට කායගත සත්‍ය අධික්කේ ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය පරිචිතාය සුසමාරද්ධාය කියන විදිහට අර මිත්තානි සංස සූත්‍රයේ පෙන්නන ආරම්භක පාඨෙම සඳහන් කරලා මේ දසානි සංසා පාටි කංඛා අර්ථ ඒකානි ඒකාදසානි සංසා තියෙනවා ආනි සංස 11ක් මේ කායානුපස්සනාවත් වැඩුවොත් අර වාගේම ආනිසංස 10ක් ලැබෙනවා. ඒක නිසා මේ වගේ වැඩමුළුවට ආපම හොඟ දෙනෙක් අතුරු ප්‍රශ්නයක් නගනවා මේ භාවනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා ඒ පූර්වක්‍ෘතිය කළ යුතු නැද්ද කියලා. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබේ, මරණානුස්සතිය කියලා. නමුත් මම මේ පෙන්වන්න දන්නේ තමයි හොඳට පරියන්කයක් සඳහා හෝ සක්මනක් සඳහා ගිහිල්ලා පරියන්කේ හොඳට පට්ටලව වාඩි වෙලා සමමිතිකව සහැල්ලුව ඉඳලා මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන එකම මෛත්‍රී භාවනාව තමයි. එනිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දවසේ යම් ප්‍රමාණයක් වෙලාව දීලා මේ සමමිතිකව සමතුලක වාඩි වෙලා හරියට මේ ਸਰවඥාන්තිගේ රූපෙට අපි වඳිනවා වගේ තමන්ගේ ශරීරයත් වැඳිය යුතු පිටිය යුතු මට්ටමක තියලා අන්නේ චිත්තක්ෂණීය සමාදන් වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය 100%ක්ම සමාදන් වෙලා. මගේ ඉරියව්ව ඉදුම් හිටුම් පහසුකම ලැබිලා තියෙනවා. මට එතන මේ දැනෙන පහසුවේ චිත්තක්ෂණ කීයක් තියන්න පුළුවන්ද කියලා බලන්න. හොඳට කය පත්‍රල කරලා වාඩි කරලා ආරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොතනක හරි වාඩි කරලා කියන්න බලන්න මේ මේ කයේ තියෙන මේ ඉදුම් හිටුම් පහසුකම කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒක කොච්චර ඉක්මනට මේ හා සමාන වටිනා වේදිකාවක ඉඳලා ඒ කෙලස් තැනකට පණින හැටි රූප බලන්න පයින් නැටි, ශබ්ද අහන්න පයින් නැටි, ගඳ බලන්න පයින් නැටි, රස බලන්න පයින් නැටි, නැත්නම් අතීත අනාගත දේවල් වලට පයින් නැටි, නැත්නම් වෙන කෙනෙක් ගැන හිතන හැටි, වෙන තැනක් ගැන හිතන හැටි බලනකොට තේරුම් ගන්න පුළුවන් මේ මමය වර්තමාන මොහොත කොච්චර බයද, මමය වර්තමාන මොහොත කොච්චර ආශාත්මක ලක්ෂණ ඇලර්ජික් රියැක්ෂන් දක්වනවාද කියලා. අන්න එතකොට පේනවා බුදු කෙනෙක් මේක කියලා දුන්නේ නැත්නම් අපි කප්පට කල්පයකට මේ පරිශ්‍රණය කරන්නේ. මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම නැත්නම් ඉදුම් හිතුම් පහසුකම ලැබීම කවදාකවත් කරන්නේ. එනිසා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ Power of Mindfulness කියන පොතේ ඒක දැන් සිංහලට තුන් සැරයක් පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මේ හා සමාන මේ Tamanට ලැබිච්ච මේ manussාත්ම භාවය මේකට කියනවා manuss ඕලාරික අත්පටිලාභය කියලා. එහි 100% හිත නිමග්න කරන්න බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා කියනවා. වෙන කවදාකවත් මිනිස්සෙකුට මේක ගැලවුම් මාර්ගයක් කියලා මේක සාන්තිකර මාර්ගයක් කියලා හිතෙන්නවත් නැති බවට බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. ඒක නිසා අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා දෙන්නේ manussත් ප්‍රතිලාභයක් නෙමෙයි. දීපු manussත් ප්‍රතිලාභේ අගය කරන හැටි කියලා දෙනවා. ඒ වෙනුවට manussත් ප්‍රතිලාභේ අගය කරන වෙනුවට අපි කරන්නේ කාම ගුණයන් දూరుනවා. එමන්ත ලාභ සත්කාර සම්මාන සිලෝකතිකේ දూరుනවා. ඉතින් කාටවත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කායන පස්සනාව කරන්න බෑ. හිත කොහොමඩක්වත් කාම ගුණයන් දුවනවා. හිත කොහොමඩක්වත් ලාභ සත්කාර වලට සම්මාන වලට දුවනවා. නමුත් මේ සික්කිතබ්බන් කියන වචනේ ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඒ බව දැනගෙන තමන්ගේ අර්ථ කුසලයේ දැනගෙන අර්ථ සිද්ධිය දැනගෙන දවසකට විනාඩි 5ක් 10ක් දවසකට නිතිපත යම් ප්‍රමාණයක් ඉඳ ගන්නවම කියන එක නෙවෙයි සක්මනක එහෙම නැත්නම් තමා තමා වශයෙන් කටයුතු කරන වෙලාවේ මේකේ වැඩ කරන හැටි බලමින් ඉඳ ගියොත් ඒක මහා විශාල බුද්ධ ගෞරවයක් වෙනවා. තමන්ගේ සායට තමයි අපි ඉදුගිනු පාසුකම් දෙන්නේ. ඒක අගය කරන්නේ. නමුත් ඒක බුදුජානනාංශයේ මේ කියන ඒවංගිව ඔබික්ක වේති කිතබ්බං කියන විදිහට මහණිය උඹලා මෙන්න මෙහෙමයි හික්මෙන්ට ඕනේ කියලා කිව්වොත් බුදුජානනාංශයේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට කායගත සතිය නැත්නම් මේ කාය ආනෝගිය සීය පවත්තන්න හිතට ගත්ත කෙනා. එහෙම නැත්නම් මේ මේ වගේ වැඩමුළුකින් දෙන මේ පණිවිඩයට යම් අගයක් දීපු කෙනා. යම් ආඩම්බරයක් දීපු එකනට කවදාකවත් අධි කුසලයට කම්මලී වීමක් සිදු වෙන්නේ නැහැ කියලා පළවෙනි ආනිසංසයක් වෙන්නේ. ඉතින් මේ අධි කුසලයට කම්මැලි වීම කියන එකට කියන්න තියෙන්නේ සීලයක ඉඳලා අධි සීලයට යන්න හදන ගතිය. චිත්ත භාවනාවක ඉඳලා අධි චිත්ත භාවනාවට යන්න හදන ගතිය. ප්‍රඥා භාවනාවක ඉඳලා අධි ප්‍රඥාවට යන්න හදන ගතිය. එහෙම නැත්නම් කුසලයකට වඩා මහත්ඵල මහානිසංස වෙන කුසලයකට ප්‍රමුඛතාවයේදී මෙන්න මේ අතින් බලනකොට කුසලයක් අධි කුසලයක් දෙක ඉදිරිපත් කළොත් මේ මිනිස්සයා කියන සතා කොච්චරක් කරුණු කාරණා ඉදිරිපත් කරමින් කුසලයේ සමාදන් වෙනවද මේ අධි කුසලයට සමාදන් වෙන්න පුළුවන්කම තිබේවි. ඒ කියන්නේ හොඳ බිස්නස් ව්‍යාපාරයක හොඳ ආදායම් ලැබෙන ව්‍යාපාරයේ තියෙද්දී ඊට වැඩි ආදායම් ලැබෙන අඩුවෙන් ආදායම් ලැබෙන දේ ගත කරනවා. මම නැවතත් කියනවා මොකද මේක දිරව ගන්න අමාරු ප්‍රශ්නයක් නිසා අපිට කුසලයේ සහ අධිකුසලයේ කියන දෙක ඉදිරිපත් කරුවොත් කෘත්‍යඥයේ ස්වરૂපේ තමයි අධිකුසලයේ නොකරන්න තියෙන කාරණා කියලා අධිකුසලයේ නොකරන්න හේතු කාරණා දීලා මේ කුසලයේ කිරීම ගැන බොහෝම ආඩම්බර වෙනවා. ඉතින් මෙන්න මේ ගතිය නිසා සුද්දෙක් කියනවා අපිට ඉස්සරහට යන්න බැරි අපේ හොඳ මොත ටික මේ කුසලයේ නිසා තමයි කියන්නේ. අපි මේ කරන හොඳ ටික කුසලයේ අමතක කරලා යා යුතු අධි කුසලයේ තිබියදී අපි අධි කුසලයේ පැත්තක තියලා මේ කුසලයේ මේ හොඳ ගතිය රඳා පවතිලා තියෙනවා ඒක නිසා අපි මේ හොඳයි කියලා මම යගේලා කියන මේ ගති ටික නිසා අපි වඩා හොඳ අවස්ථාව බොහොම අකරුණාවන්ත විදියට බොහොම නිර්දය විදියට ප්‍රතික්ෂේප කිරීමට දෙන දඬුවම තමයි සංසාර දුක. හැම වෙලාවෙම ඕනම දෙයක් වඩා හොඳින් කිරීමේ හැකියාව තියෙන මනුෂයා. මනුෂයාගේ විපරිණාම වෙන්න තියෙන හැකියාව. අන්න ඒකෙදී අපි කොච්චරක් මේ ලද වඩා හොඳ අවස්ථාව ගැනීමට මෙහෙවනවනම් අපි ඒකට කියනවා යෝනිසු මනස්කාරය කියලා. වඩා හොඳ අවස්ථාවකදී හොඳේ හිත යෙදිලා ඊට පස්සේ ඒකට හේතු කරුණු දක්වමින් ඒක ගහපා දෙනවට කියනවා අයෝනිසෝ මනස්කාරය. හැබැයි එයා තාම හොඳ කෙනෙක්. හොඳ තිබුණට වඩා හොඳට යන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ මේක මෙන්න මේ විදිහට බරපතල කරලා පෙන්ලා දෙන්න පුළුවන් නැත්නම් මේක වටිනාකම මම හිතනවා මේ පිරිස අහල ඇති කියලා දසමාර සේනා කියලා වචනයක්. ඉතින් පළවෙනිම සේනාව නම් අපි කට්ටිය ඔක්කොම අඳුරන කට්ටිය එකක් තියෙන්නේ කාමයේ. ඒක අපි දන්නවා දුකට හේතුව කාමයේ කියලා අපි ආර්ය සත්‍ය හතර පෙන්වනවා. පඨමාතේ කාමා තේනවා. බුදුජානකේ මාර්ගකට තාල තොගේ පළවෙනි සීනාව මම දන්නවා කාම. ဒုတိ ය අරති උච්චති. දෙවෙනි එක තමයි අධිකුසලයට කම්මැලි. අර කාමය හා සමාන ටැග්ගහිල්ලක් මෙත් ඇහිවිල්ලක් එකතන පල්විල්ලක් කරනවා මේ වඩා හොඳ තිබියදී හොඳට ඇබ්බැහිවීම. ඉතින් මෙන්න මේක ලෝකයට තේරුම් කරලා දෙන්න ගියොත් කට ගෙවෙනවා කතා කරලා. නිසා ඒක කවදාවත් කරන්නත් බෑ කරන්න යන්නත් එපා. මනුෂ්‍ය කවදාවත් කැමති නෑ වඩා හොඳ දේ ගන්න. මනුෂ්‍ය කැමති හොඳ දේ නතර නමුත් තමන්ගේ කවදා හරි පිනමෝරපු දවසක කවදා හරි මේ කර්ම ගෙවිච්ච දවසක හිතෙනවා මේ මෙච්චර හොඳ සහ වඩා හොඳ තීදි මං කොච්චර අවස්ථාවක වඩා හොඳ පැත්තකට දාලා හොඳ අරන් තියනවාද? ඉතින් මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේකට මේ පොළඹවන්නේ කාමේ නිසා. ඒක නිසා මට මේ තියලා තියෙන ප්‍රස්තාවයෙන් වඩා හොඳ දේ තෝරන් ගන්න මම උනන්දු වෙනවා කියලා බැලුවොත් Tamanda ඒක කරන්න නම් කිසිම බාධාවක් නැහැ. කිසිම තැනක බාධාවක් නැහැ. ඒකයි මේ සරුවචනාංශ මේක බය නැතුව ප්‍රකාශ කරන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත රට්ටුන් සහිත ලෝකේ කියනවා හොඳත් වඩා හොඳත් දෙක දුන්නාට පස්සේ උඹ සෙනඟක් එක්ක යන්න ගියොත් නම් කාදාකත් යන්න බෑ. උඹට ඕන යන්න. ඉතින් ඒකට තමයි ඔය පරණ කතාවක් තියෙන්නේ. ඒ ගම ගමරාල ගමට කිට්ටුව තැනක හොඳ හේනක් තිරවලු එළවලු කොටුවක්. ඉතින් ඒක බොහොම සරුවට වෙච්චාම ඉතින් මිනිස්සු දැක්කලු මේ ගමයට මෙදාතරේ මේ කඩාගේ දිටික හැදෙයි කියලා. නමුත් පහුවෙන්ද කියලා බලනකොට හේන අලාපාලු කරලල් පලාතේ. ඉතින් ගවයා ගිහිල්ලා බලනකොට ඒකේ වංගෙඩි වංගෙඩි වගේ ලකුණු ටිකක් කියනවලු මේ ගමයා හිතවලු මේ වංගෙඩි මායමකින් තමයි මේක වෙන්නේ කියලා ගමටම අනකිරවලු වංගෙඩි ගස් බඳලා කියන්නේ ඒ හේනේ වංගෙඩි ලකුණු කියනවලු පස්සේ කියලා රෑ බලාගෙන හිටියලු මුන්ටම මධ්‍යහනේ ඇතෙක් ඇවිල්ලා වංගිඩි වගේ කකුල් කීතියා අරකේ තියෙන මේ හොඳට හැදලා තියෙන ලපටි ගස් ටික ඔක්කොම එළවලුටි කනවා. මේ අමරාල හිමීට ලංකරාලු ලංකරට මේ ඇතා එච්චර කලබල වෙන්නේ නැති බණ්ඩකම තමයි සුදුම සුදු පාටයි ඕම තෙදවත්. ඉතින් Tamange අර හේන වෙන පාඩුව අමතක කරලා හොඳටම ලං වෙලා කමරාල කරලා තින්නේ වල්ගෙල්ලිලා තියෙනවා. එලිජාමේ යත උඩට උඩට ඉසිලා ගිහලා දිවි ලෝක ගියා. ඒ දෙවියන් දෙවියන්ගේ මේ දුමන තමන් දෙයියන් දුරණක් තියෙන ඇතික්නේ වාහනේට. ඉති කාගර දෙයියන්ගේ මේ වෙහිකල් එක පාක් කරපු වෙලාවේ තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් ගියාලා බලනකොට ජීවි ලෝකේ පුදුමාකාර සම්පත්තියක් තියෙන. ඒ මනුස්සයාට මේ ගමයට පුදුම සතුටක් ඇති වුණාලු. තේන පාළු වුණත් පණ පිටින් දිවි ලෝකේ කියන්නේ. පහුවෙන්ද ඇවිල්ලා අඹුවට කිව්වලු "ජෝති උඹ දන්නේ වැඩක් වුණා වංගෙදි නෙවෙයි වැඩේ කරන්නේ ඇති ඒකයි කකුල තමයි මේ ලකුණ තියෙන්නේ මම ගිහිල්ලා එල්ලුණා එල්ලුණාට පස්සේ මේක මාවත් අරගෙන දිවි ලෝකෙ ගියා නිකන් නිකන් ෆ්‍රී ලිෆ්ට් එකක් හම්බෙන්නේ ගෙලින්ම දිවි ලෝකෙ රාම්බෝ කියවලු අනේ ඔයා බලන්න ඔච්චර ගියා මට කිව්වේ නෑනේ අපි දෙන මේතරේ අපි මාත් වෙනවා යන් කියලා ඊට පස්සේ කිව්වලු මේක හැබැයි මේ කලබල කරන්න බෑ පෑමක් දහන වෙන්නේ කාටවත් කියන්න එපයි කියලා. ඕනෙම දෙයක් රටට කියන්න ඕන නම් නෝනට කියන්න කාටවත් කියන්න එපයි කියලා එහෙනම් ඉතින් අහන්න දෙයක්. කිව්වොත් එහෙම කනට කරලා කියන්න මේ කාටවත් එහෙම කියන්න එපයි කියලා කියන්න රොයිටර්ට කිව්වා. ඉතින් මේක තමයි උනේ. ඉතින් හම්බුව ගිහිල්ලා ළඟ ඉතර ගෑණි කිව්වලු අනේ ඔයා කාටවත් කියන්න එපා. මට මෙන්න මේ පොඩි ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න හදනවා. මේ අයියෝ පිසු කතා කරනවාද අපි එක බය කැහලියපත් කරනවා වගේ ඉන්නේ ඔයා මට දෙන්නකෝ බේිනා ඔයා විතරක් එන්න කාටවත් කියන්න බෑ කියලා. ඒ අම්මන්ට ගිහලා යම්මන්ට විනිහට කිව්වා. ඒ අම්මන්ට විනිහගේ යහට යට ගිහලා හැන්දෑ වෙනකොට දැන් ඔක්කොමලා මේ පඳුරුවත් හැංගිලා ඉන්නවලු ගමරාල ගිහිල්ලා අල්ලනවත් එක්කම අඹු ඇවිල්ලා එල්ලුණා. අඹු අල්ලනවත් එක්කම අල්ලපු ගෙඩිය ඇවිල්ලා එල්ලුවා. ඕමම බලනකොට දැන් ඇතා යන්න යන්න යන්න යන්න වැල වැල එනවලු උඩට ගම මුළු ගමම. ඉතින් දැන් අර යනකොට මග මිනිස්සේ කහනෝල ගමරාලගෙන් මේ ගම මහත්යෝ ගම මහත්යෝ මේ උඩ තියෙන දිවි ලෝකේ දිවි ලෝකේ මේ මැණික් මරින කුරුණිය ලොකු එකක්ද මේ අපේ ගමේ වී මනින්දාසි කුරුණු සයිස් එකක්ද කියලා. ඉතින් ගමරාලට මතක නැතුණා ජොලියට මෙන්න මෙච්චර තිකලා සයිස් එක බලන් අත් දෙක දිග අරපුවාම කට්ටියම ආයෙත් හේනට ඇදගෙන වැටෙනවා. තනියම ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. කට්ටියත් එක්ක ගියොත් මොනවක්වත් කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට කායගත සතිය වඩන්න ඕනේ නම් එහෙම නැත්නම් කාට හරි වඩා හොඳ තේරුම් ගන්න ඕනේ නම් මේක තියෙනවා මොකද්ද පදමක් ඒක මම දැන් මෙතන කියන ත්‍රිමාණයේ විතරයි සිටේ දෙන්නෙක් එක්කට අදාගෙන යන්න. ඒ නිසා උගෝ දෙනෙක් මේ ථේරවාද ක්‍රමයට චෝදනා කරනවා මේක ආත්මාර්ථකාමී වැඩක් තනියම නිවන් දකින්න හදන කතාවක් කියලා සරුවචනාසල චෝදනා කරනවා කරන කෙනාට චෝදනා කරනවා. ඒක නිසා භාවනා කරනකොට උඟ දෙනෙක් හිතනවා මේ අරණ්‍යගත වීම මේ පෞද්ගලික නිවනක් විමුක්තියක් හොයන්නේ අනේකක්. ඒ වගේ මේ තමන්ගේ කය ගැන හිතලා තමන්ගේ කයට සතිය යොදලා සති කය පිළිබඳ සතිමත් වීමත් අර ආකාරයටම හිතනවා මහා පුද්ගලික වැඩක්. එහෙම නැත්නම් ආත්මාර්ථකාමී වැඩක් කියලා. ඒ නිසා ඒ ඇත්තෝ හිතනවා ඊට වැඩිය හොඳයි අපි සියලු දෙනාගේම හිතසුව සලසන එක. එහෙම නැත්නම් ඔක්කොගේම බහුජන හිතාය බහුජන සුඛාය හදනවායි කියලා. ඒ නිසා මේ Tamange හිතසුව සලකලා අපි ඇහකන දිවනාසය පිනවීම කාම තණ්හාව කියනවා නම් ඒ ඔක්කොමලත් එක්ක සියලු දෙනාටම සැප සම්පත් ලැබීමට භව තණ්හාව කියලා කියනවා. Tamange එක සම්පාදනය කිරීම. නැත්නම් තමන්ගේ ඇහ කන දිව නාසය කය මන කියන එක පිනවීම සඳහා අපි ගන්න ප්‍රයත්නයේදී කියනවා කාම තණ්හාව. අපි ඒ පවුලේ, අපි ඒ ගමේ, අපි ආණ්ඩුවේ, අපි ආගමේ කියන එකට මේක ඉදිරිපැත්තේ වැඩෙනකොට භව තණ්හාව කියන නිසා තණ්හාවේ තියෙන පැත්තට තුනක් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මේවා ඔක්කොමම ඒ කාම තණ්හාව ආවත්, භව තණ්හාව ආවත්, විභව තණ්හාව ආවත් මේ කයෙහි හිත පැවැත්වීම කිසිම තැනකින් සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම හේතු කර්ම හොයනවා. මේ කයෙහි හිත පැවැත්වීමේ තියෙන මේ ආත්මార్థකාමිකමත් එහෙම නැත්නම් මේ ලෝකයේ පවතින රැල්ලට යන්නේ නැති ගතියත් එහෙම නැත්නම් සමාජශීලී නැති ගතියත් ඉතින් පසුබාණ ගතියකුත් නිසා හරිම අමාරුයි හොඳ තීක්ෂණ බුද්ධියක් නැත්නම් තමන්ගේ කයේ හිත පැවැත්වීම බුදුජාණන් වහන්සේට කරන ගෞරවයක් කියලා හිතන්න. තමන්ගේ කයේ හිත පැවැත්වීම තමන්ට කරගන්න පුළුවන් උසස්ම මෛත්‍රියක් හිතසුව සැලසීමක් කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා සරුවචන් වහන්සේට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න සිද්ධ වුණා මේ පණිවිඩය දෙන්න සුදුස්සෙක් වෙන්න. එහෙම නොනම් කවුරුත් පිළිගන්නේ. ඒ නිසා වෙන ලෝකෙ කිසිම සාස්ෘණ වංශනමක් මේ කියලා නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ ඒ කට්ටිය දෙන්නේ මේ මේ අවශ්‍ය කරන සැප දෙන්නේ ਸਰබලධාරි දිවි කෙනෙක් කරා මිසක්කා මේ තමන්ගේ කයේ කියන එක කද්දාකවත් හිතන්නේ. නමුත් ਸਰවඥාන්සේ දෙන්නේ manussත්ත්ව පැටලබේ බොහෝම උතුම් දෙයක්. ඒ ලැබිච්ච කය මේ අරතිය නැති කිරීම සඳහා භාවනා රාමතාවේ ඇති කිරීම සඳහා කටයුතු කරන්න ගියොත් සාකච්ඡා කරලා ගත්තොත් යන්නෙම සාකච්ඡාව සමාජශීලී හැම යෝජනාවක්ම යන්නේ මේ වඩා හොඳ තිබේදී හොඳ අල්ලන පැත්ත. ඒක නිසා මේ කාරණාව තේරුම් අරගන්න නම් Taman තේරුම් අරගන්න ඕනේ මේ Tamanගේ තුල ඉන්න මේ ඇහ කන දිවනාසය කය මන කියන අතරවත් එකමුතුකමක් නැහැ. අපි කොහොමද මේ බාහිරේ ඉන්න ඔක්කොමලා අපිට එකමුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතා. එක පවුල වෙන්න පුළුවන්. එක සමිතිය වෙන්න පුළුවන්. ඒක ආගමේ වෙන්න පුළුවන්. Taman තුලවත් නැත්තම් මේ ඒකාග්‍ර භාවයක් නැත්තම් එකමුතුවක්. මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සල්ලාම ඒ Taman තුල තියෙන ඇහැ කියන දේ කන අහන්න කැමති නැහැ, කන කියන දේ නාසය අහන්න කැමති නැහැ කියන ගතිය තේරුම් ගන්න යෑම ගැඹුරුම විපස්සනා. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් යෙදිලා කටයුතු කෙරුවොත් අනිත් පැත්තෙන් සරුවචනංශය සඳහන් කරනවා දවසේ නිත්‍ය වේලාවක විනාඩි 5ක් හරි කමන්නේ. පරියන්කේ වෙන මේ සක්මන උනත් කමක් නැහැ. මාත් එක්ක මම ඉන්න ගතිය ගත කරන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් ඒ කිනාට අරදි රති සහෝ හෝති මේ අඩු ලාමක කුසලයේ තිබියදී අධි කුසලයේ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසල් කරන සත්පුරුෂ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසලයට මඟ පෙන්වන සත් ධර්මය හෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා තමන් මේ ප්‍රයත්නය නොකළොත් ලාමක කුසලයේ තිබෙදී අධි කුසලයට නැත්නම් අඩුවෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයේ තිබෙදී වැඩියෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනවා වගේ එහෙම නැත්නම් සරු පොළවේ ගොවිතැන් කරනවා වෙනුවට නිසරු පොළවේ ගොවිතැන් කරන එක හොඳ නෑ කියනවා වගේ මේ කාරණාව තේරෙන තෙක් ඒ කෙනාට ඒ අධිකුචලයේ ඉන්න සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ අධි කුසලයට යොමු කරන සද්ධර්මය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. අර තුවාල ලෙඩෙක් කටු කොලක යන්න වගේ දඟලන්න දඟලන්න කැපෙන්න පටන් ගන්නවා. දඟලන්න දඟලන්න ලේ පෙරෙන්න පටන් ගන්නවා. දඟලන්න දඟලන්න අධික දුක්කකටපත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙනුවට මේ හික්මිලා වෙනදට වඩා නැත්තම් වැඩි අවධානයකින් මේ කායගත සතිය දෙන්න පටන් අරගත්තොත් ඉක්මනට නම් වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ ඒක මහා පුදුමාකාර ගුණයක් කරන් දෙනවා. පුදුමාකාර පෙරදැක්මක් කරන් දෙනවා. ඉස්සර මේ අන්දාලියේ කැලේ යන්න වගේ හැපි හැපි ගිය මිනිස්සයාට මේක ඉස්සරහා පාර පෙනෙද්දී හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වගේ කලෙයියක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. අන්නේ පෙරදැක්ම මුලදී අඳුරගන්න එක ටිකක් අමාරුයි. නමුත් කරගෙන කරගෙන යනකොට පේනවා මේ ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකසේ කියලා මේ උගත්තුයි මෝඩයොයි පෝරත්තුයි දුප්පතුයි රජ්ජුරුවයි රට්ටුයි දොස්තරයි ලෙඩයි උගන්නන ගුරුවරයයි තීසිය සේරම මේ ව්‍යාකූල පාරේ තමයි යන්නේ ව්‍යාකූල පාරමයි යන්නේ මෙච්චර ලස්සන මේ හොඳ නිර්වල් පාර තියෙනවා නමුත් අර ව්‍යාකූල පාර යන්නේ හරියට කුෂ්ඨ රෝගියෙක් ලන්දක් අත රිංගන්න හදනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන මෙයා ව්‍යාකූල නැති ආර්යයන්ට ගියොත් මොනම විදියකින්වත් ඒ කෙනාට බාධාවල් එන්නේ නැහැ. එහෙම නැත්නම් අර තිබුණු ඝර්ෂණය අඩු වෙන්න පටන් අර ගන්නවා. අන්න ඒකට කියනවා නිවන් නොදැක්කට මේ නිවනට යන ක්‍රමය සහ විදිය එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කරන්ඩ මොනම දෙයකවත් අඩුවක් නැහැ කෙනෙක්. ඒක ලද්දාව නම් ලැබිලා තියෙනවා. නමුත් මේ ඍජු සරල ක්‍රමේදී අපි මේ සංස්කර ක්‍රම හරහා යන්න හදන්නේ අදි කුසලයේ තිබියදී නාමක කුසල් කරන්න හදන මේ පටලවිල්ල නිසා. මේක කාගෙවත් අහන්න යන්න එපා. මෙල්ලෝ මේ ලෝකේ ඉන්න එක එකක් දන්නේ. දන්න හරිය දන්නේ මේක සංකර ක්‍රම වලට කරන්නේ. බුදුජානන් වහන්සේ අපට කියලා දෙනවා. ඔබට ඔය කය තියෙනවා නම් වර්තමාන මොහොත තියෙනවා නම් උඹ ඉන්න තැන තියෙනවා නම් ওই තුන විතරයි ඕන කරන්නේ. ওই තුන තියෙනවනම් මේ පරිශනාකාරයේ අංග සම්පූර්ණයි. මේක කරගෙන කරගෙන යනකොට පටන් ගන්නකොට නම් තේරෙන්නේ ඇත්ත. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. අර ඉස්සර මේ වටවංගු දාගෙන ගිය ගමන ඍජුව කරගෙන යන්න පුළුවන් ගතිය එනකොට මේ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතියක් තියෙනවා. ඕපනයික කියලා කියන්නේ සංකර මාර්ගයේ ඍජු සරල මාර්ගයට තල්ලුවක් කරන් දෙනවා. මුලින් මුලින් අධික සංකරතාවයක අපේ තියෙන ජීවිතේ ටික ටික ටික සරල වෙන්න පටන් ගන්නවා. නියතමානී වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම අර්පිත බැසුන් දායක වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ එnde එnde එnde එnde ඒක තව තවත් ගුණයකට ඇවිල්ලා මේ පේ බොහොම ලස්සනට පේන්න පටන් අර ගන්නවා ගැටුමක් නැතුව යන ක්‍රමය. ඉතින් ඒ ගැටුමක් නැතුව ක්‍රමයේ දැන යන ක්‍රමයේ ඉගෙන ගන්න ඔය මහා ලොකු අංක ගණිත බීජ ගණිත මේ මේ නව ගණිත මොකක්වත් ඕන. ඒව ඕනේ කරන්නේ පචයක් ඔප්පු කරන්න විතරයි. ඔය ගණන් ක්‍රම සේරම ඕනේ කරන්නේ හිතා ගන්න බැරි බොරු පචයක් ඔප්පු කරන්න ඕන සංකර ගණන් ක්‍රම ඕනේ. මොකක්වත් ඕනේ මේක කෙලින්ම ඍජු ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට ඔය උගත්කම නැති වුණායි කියලා අරක නැති වුණා මේ කියලා නෑ බෑ අහිංසකකම. සරලකම ඕනේ. ඒකල බලන්න ඕනේ මේ උප්පත්ති manussපත්ලාභේ ක්ෂණ සම්පත්තිය. ඒ නිසා මේ අරති රති සහෝ කියන එක මේ සංකර මාර්ගයේ තිබීදි මේ ඍජු මාර්ගයේ යනවයි කියන එක අපි හිතනවා නම් මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මුදල් උපයලා කරන්න ඕනේ. එහෙම නැත්නම් අමිත් සුමාගේ පන්දමක් ඇතුව කරන්න ඕනේ කියලා නෑ. manussකමත් එක්ක හම්බෙන එකක්. ඒක නිසා දුන්නොත් මේ හරි ක්‍රමයේ ඍජු ක්‍රමය කිසිම කෙනෙක් තව කෙනෙකුට වැඩිය පහත් නැහැ. සියලු දෙනාත්ම සමාන අයිතිවාසිකමක් තමයි මේ අධි කුසලය ලාමක කුසලයට සාපේක්ෂව දැකලා අධි කුසලයට කටයුතු කරන්න පටන් අරගත්තොත් ආනිසංස වැඩි වෙන විතරක් නෙමෙයි මාර්ගයේ තියෙන සංකරගතිය නැති වෙලා ඒකේ තියෙන ඝර්ෂණය අඩු වෙලා Tamanට පාර ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිවනම නම් නෙවෙයි. හැබැයි තේරෙනවා මේ විෂම ලෝකේ සමහිතපත්තන් පවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඒ සමහිත පැවැත්වීම කරනකොට මම ඉතන වෙන්නේදී පටල වෙන්නේ ඒ බව ඒ කරන ගතිය ඒ Tamanගේ න්‍යාය ಗುಣ ටික වහගෙන ඉඳ ඉඳ ඉඳ ඉඳ ගමනේ වේගෙ වැඩි. කියා පාන්න ගියොත් එහෙම නැත්නම් කාට හරි ගහපා දෙන්න ගියොත් ඒ දඟලන හැම වෙලාවෙම ආය අර සරල භාවයේ සංකර භාගකටපත් වෙනවා. ඒක නිසා මේ කායගත සත්‍ය හෝනේ චප්පානක සූත්‍රේ පෙන්වන අද මේ කාරණා දැනගත්තට පස්සේ ඒක Tamanට ඇබ්බැහි වෙනකන් Tamanට තේරෙනකන් පුළුවන් තරම් ක්‍රියාවත් කරන්න ඕනේ නිකන් හරියට රහසින් කරනවා. ඒ මට සතිය කියලා දෙනකොට ධම්මික හාමුදුරු ඕස්ට්‍රේලියානු ජාතික හාමුදුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වේ භාවනා කරන බව කාටවත් අඟවන්න එපා. අඟවපු ගමන් අං එන්න පටන් ගන්න. අඟවන්න නම් අඟක් එන්නම ඕන. භාවනා කරනවා කියලා පෙන්වන ඕනම කෙනෙක් දිහා බලන්න අලුතෙන් අංගට පුපුරපු ගොම් වස්සෙක් වගේ. අරකටත් අයින්නවා මේකටත් අයින්නවා අනින් නැතුව ඉන්න බෑ. මොකද අර අංගට කහනවනේ. ඉතින් හැම එකටම ඇන ඇන දාන. ඉතින් හොඳ අයියා හත්තිමිනිය දීපුවා මෝල් ගස් පාරක් අන්න එදාට තේරෙනවා. උඹට අංගාවට උඹ තියාගෙන වැත්තකලා හිටපන් කියලා. ඉතින් අර මේ සරල ක්‍රමය හම්බුණාට ඒ සරල ක්‍රමය පාවිච්චි කරලා ඒ ಗುಣ වසාගෙන ජීවත් වෙනවා කියන එක සත්පුරුෂ ආශ්‍රයෙන් තුරව කද්දාත් කරන්න බෑ. මොකද මේ ලෝකේ තියෙන තියෙන පුළුවන් කාරකම් ටික කියාපාන ලෝකයක් අද තියෙන්නේ. ඇත්තටම ಗುಣ නැතුව ගුණ නෙවෙයි නුගුණේ තියෙන අද ඉන්න කට්ටිය. ඒ නුගුණේ කියා බලන එක තමයි තියෙන්නේ පුළුවන් නම් බලන්න ටෙලිවිෂන් එකක් දිහා බලනකොට මොකක්ද තියෙන නුගුණේ කියලා තේරෙනවා. සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන නුගුණේ කියලා පේනවා. එයාපෝට් එකට ගිහිල්ලා බලන්න රූක දැඳුම් තරගයක් වාගේ ඉගේ පෙන්වන දර්ශනය පොඩ්ඩක් බලන්න මොන නුගුණයක්ද තියෙන්නේ කියලා පේනවා. ඉතින් ඒක නිසා ඒ කොයි දේ තිබුණත් කොයි දේ කිව්වත් මම කියන්නේ කායගත සතිය වගේ ඒක වසාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන වේගය නැත්නම් ඒකේ තියෙන මේ සජීවී ගතිය සර්වචන් වහන්සේත් එක්ක අපි ජේතවනාරාමයේ හිටියත් එකයි දැන් මේ කිස්පුරු පන්තලේ හිටියත් එකයි මොන්නම විදිහකින්වත් එදා කාලේ ඉඳලා අද වෙනකොට මේ කායගත සතියේට කාලයක් දේශයක බලපෑමක් නැහැ. මොකද නැති වෙන්න නම් තමයි දැනගන්න ඕනේ මේ දේ කරන ගමන් මේ කාටවත් ඉඟි කරන්න යන්න එපා. කාටවත් මේක පටවන්න යන්න එපා. කවුරුත් ඇහුවොත් කියලා දෙන එක වෙනම කතාවක්. ආන්නේ ගතියට යනවනම් අපිට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන්න ගුරුවරයෙක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන්න දැනුමක් නැතුව කියන කතාව. ඒක ඉතින් අර නොකරන වේදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉඳන කතාව තමයි තියෙන්නේ. ඕනකම තියෙනවා නම් ඒ ටික හොඳටම. මට හොඳට මේක තේරුණේ ඒ ඒකට මම මේ පරියන්ක භාවනාවක් සක්මන් භාවනාවක් කරන කාලයක්වත් නෙවෙයි. නමුත් මේ සතිය කියන එක දැනගත්තට පස්සේ මම දැනගත්ත මේ choiceless awareness කියන එක එන දෙයට එන්න අරින්න තෝරන්න යන්න එපා. බලාගෙන ඉන්න එන ඕනෙම දෙයකට එන තාලෙට එන්න දෙන්න කියලා. ඉතින් මේක මට හරි හොඳ මේ සෙල්ලක්කාර වැඩක් වුණා. ඒ නිසා ඉතින් එන දේ එන්න අරින්න මේ සුදු අඳගෙන ඉන්න ඕනේ නැහැ. අටසින් සමාදන් වෙන්න ඕනේ නැහැ. මොකක්වත් කරන්න ඕනේ එන දිහා බලහින් ඉගෙන තියෙන්නේ. හැබැයි ඒක අර තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක හරි වටිනවා. මම ඒ අතින් ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. ඒ ධම්මික ස්වාමීන් වහන්සේට මම කටකම තීජාවක් නතු මම ඒ දවස්වල කියවපු අහගෙන හිටියට. ඒක ඒක පොඩි දෙල්ලවන්නේ ඒක ලොකු පිනක්. මම මේ සම්පප්පලාප දිනු කරන්න හදනවා කියන එක නෙවෙයි. මොකද මට තේරෙනකොට මේ තරම් මයි ළඟ සිල් නැතුව තියෙද්දි මේ සතිය වඩන්න පුළුවන් කියන එක ඇත්තටම ගොළු වෙනවා. ඇත්තටම ගොළු වෙනවා. අපි ওই හිතාන ඉන්න අපේ තියෙන නරක ගති, අපි ළඟ තියෙන නරක පුරුදු අරීමේ ඒව මේ සතියත් එක්ක බලනකොට ඉරේලියයි කලාමැදි වේවා. සතියේ තරම්ම බලවත් දස දිශාවට ආලෝකය පතුරන ඉරේලියක්. ඉතින් කනාමැදි කොන කරන්නේ. නමුත් අපි කරන්නේ අපි කරපු පුංචි වැරද්ද මහා ලෝකයට අරගෙන අනේ සත්‍ය වඩන්න වෙලාවක් නැහැනේ. අපිට සත්‍ය කියලා දෙන්න ගුරුවරයෙක් නැහැනේ. අපිට සත්‍ය පිළිබඳ දැනුමක් නැහැ කියලා අපි අර හොඳ පැත්ත පුංචි කරලා අර පුංචි පැත්ත ලොක් කරලා දානවා. ඒකයි මම එදත් මතක් කරේ. මම පසුගිය දවසක ඔය මේට එන්න කිට්ටුව දවසක වැලිකඩ හිර ගෙදර ගියාට පස්සේ ඉස්සල දවසේ ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ දවසක් වෙන් කරා. වෙන් කළ දැනුම් දීමක් කරා ඒ හිර කඳවුරේ ආයත මේ ස්වාමීන් වහන්සේ වඩිනවා කැමති කෙනෙක් දවස වෙන් කරන්න කියලා. ඒ සංවිධානය කරපු එකනා ඒ දවසේ කඳවුර වෙන්නේ. ඒකව මම දවල් දානෙත් ලැහැත්ති කරනවා. ඉතුරු පහසුක දෙන්නම් කියලා. එතකොට සුභසාධක අංශේ මාත්‍ය කිව්වා අපි කරගෙන යන්න කියලා. ඉතින් මම යනකොට 8ට විතර ඇති. ඊට 14ක් සෙනඟ ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මේ මේගොල්ලෝ අතට ඉතිසලා භාවනා කරලා තිනවා. ඒක සතුටු වෙන්න ඒ යන භාවනා වැඩපිළිවෙල හරියට මම ගෝයන්ක ක්‍රමයට තියෙන ධම්ම ෆ්‍රෙන්ඩ්ස් කියලා ඇමරිකාවේ කරන වැඩපිළිවෙල වගේ වැඩපිළිවෙලක් ඒ පැලිකඩ හිර ගෙදර කරනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක දැන ගැනීම සඳහා මම මේ කියන්නේ මොකද මේ නිලධාරී හොඳටම දන්නවා මේක තියෙන වටිනාකම. මේ දඬුවම් කරලා කූඩු වල දාලා ඉන්නවට වැඩිය සත්‍ය කියලා දුන්නාට පස්සේ මේ සතර යම් ප්‍රමාණයක හික්මීමක් වෙනවා කියන්නේ. ඉතින් ඒ කට්ටියට මේ සක්මන් භාවනාව කියලා දීලා ඒ සක්මන් කරලාට පස්සේ පරියන්කය කරලා ආය සක්මනක් කරලා තවලට කැම කාලා අපි එකට වාඩි වුණා ධර්ම සාකච්ඡාවක් කරන්න ධර්ම සාකච්ඡාවක් කරනකොට ඒ දැන් මේ ඇවිල්ලා ඉන්න ඔක්කොමලා මිනිමරුන් තීන්දුව ආපු අය. දැන් මේ මරණ දඬුවම නියමිච්ච කට්ටිය. හැබැයි මේ මිනිස්සුගේ මොන දිහා බලනකොට ඕගොල්ලන්ගේ මොන වලට වඩා හරිම සිරියාවන්තයි. දැන් මේවා නිකන් මල වෙන තලකවම් පිටිනේ වගේ මට පේන්නේ. මේ බණ අහනකොට මූණ අට වෙලා තියෙන මේ මිනිස්සුගේ මොකක්වත් නැහැ. හරිම හිතා ගන්න බෑ මේ මරණ දඬුවම නියමිච්ච මිනිස්සු කියලා. ඒක මනුස්සයෙක් මගෙන් අහනවා ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. හරි පුදුමාකාර විදිහට පොඩි දරුවෝ වගේ ඒ හරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වගේම හරිම ගෞරවයක්. කතා කරන්න ගියාම කචුකුතු ගෑවිලි මොකුත් නැහැ. හරියට ඉඳගන්නේ පෙළ තමයි. සාදු කිව්වත් එimhe ඔක්කොම සාදු සාදු සාදු. කියන්නේ බලනකොට පේනවා රෙජිමෙන්ටේෂන් කියන එක. ඊට පස්සේ එක මිනිහෙක් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට මම ඇත්තටම විශ්වාස කරේ නෑ ඔබ වහන්සේ කොයි ආමතුරුත් කියනවා මේ භාවනාව කරා නැත්නම් භාවනා කියන මේ සතිය වඩන්ඩ සීලෙ නැති වුණාට කමක් නැහැ කියලා. නමුත් අපේ හිත කොච්චරවත් දෙස් දෙනවා ස්වාමීන් වහන්සේ අපි මිනි මරපු මිනිස්සු, මරණ තීන්දුව ආපු මිනිස්සු. ඒ නිසා අපිට පුළුවන් ද මේ සතිය වඩන්න කියලා. අපිට මූලික සුසුකම් තියනවාද සතිය වඩන්න කියලා. ඉතින් මමත් හිතේ ස්වාමීන් මුළු වැඩපිළිවෙලෙදිම අපිට උරාලිමත් භාවනා කරලා තියෙනවා. මුළු වැඩපිළිවෙලෙදිම හිටිය අපි සතිය වඩන්න උත්සාහ කරාට මේක අර බයට කරන දෙයක් මිසක් ආ යාදෙන වැඩක් නෙවෙයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මම මේ කියන්න කටහැරිය මොකටද? ඔබ වහන්සේ මේ කියලා දීපු විදිහේ මේ සතිය සක්මන් කරනකොට ඊවර තුනක් එක දිග්ගට සතියෙන් යනකොටම මට තේරුණාලු මං කියනවා මේ සතිය කියන එක වම් පායේ ඉඳලා දකුණු පායට ගෙනියන්න සීලෙ පිළිබඳ එච්චර බලපෑමක් නැහැ. දකුණු පායට ගත්ත සතිය ආය වම් පායට තියන්න සීලෙ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි පියවර පස්වෙනි පියවර යනකොට තව මට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතනකොට ස්වාමීන් වහන්සේ ඇඟ කිලිපොලා ගියා ස්වාමීන් වහන්සේ මට මේ සතිය කියන එක අපි වගේ හිර කඳවුරක ඉන්න මරණ දඬුවම නියමිච්ච මිනිස්සු කරන්න පුළුවන් කියලා. මෙතෙක් කල් කරපු භාවනාවකදී ස්වාමීන් වහන්සේ උනේ අපි ඉඳගෙන හිටියා හිත දෙස් දෙනා මිසක දායකවත් සතිය අඳුරගත්තේ නැහැ. මේ සක්මන් කරනකොට මේක අල්ලනකොට තේරෙනවා අපිට manussකම තියෙනවා නම් ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි ගෙදර හිටියානම් දැන් මේකත් හිර ගෙදර තමයි ගෑණියක් ගන්නවටත් කියන්නේ හිරයක් ගන්නවා කියලානේ. ඒකේ හිටියානම් මේකවත් හම්බෙන්නේ නැහැ. ඒ මිනිස්සයා ඒ වචන තෝරාගත්ත හැටි සහ ඉදිරිපත් කරපු ආකාරය දිහා බලනකොට තේරෙනවා මේ මිනිස්සට කොච්චරක් මේකේ වෙනසක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේත් කියන්නේ ඇති. අනිත් ගුරුවරුත් අපට කියනවා. මොකද කවදාකවත් කරනකම් හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කැඟට වදිනකම් මේ සතිය කියන්නේ පුදුමාකාර ශක්තිමත් දෙයක්. අපි මේ ධාතියේ කකුල් කඩලා අඳු කඩලා කරන්න බෑ. අදහගෙන කරන්න ගත්තොත් කායගත සත්‍ය කියන තමන්ගේ කයේ පවත්තන සතියනේ. මේක උනාට පස්සේ එහෙම නැත්නම් කියනවා මේ සතිය කියන කඳුනගත්තට පස්සේ ඒක මටත් හොඳටම තේරිච්ච දෙයක්. ඊට පස්සේ හිතනවා එකම සිල්පදයක්වත් නොකද පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉඳ හිතෙනවා. මේ සතිය දෙන මේ පණිවිඩේ බොක්කටම යන පණිවිඩයක් දෙනවා. මංතු පිටියේ තීන්ත ගෑමනක් නෙමෙයි මේක වෙන්නේ. ඒක නිසා කොතනකට හරි මේක පටන් පටන් ගන්න නෑ උඹ දෙනෙක්. මොකද කීනමාන නිසා. මම මේව නෑ අරක නෑ මම ඇතින් මේක වෙලා තියෙනවා මේක වෙලා තියෙනවා කියලා පසර දානවනේ. මොකද බලන්න සරුවත්යන් වහන්සේ මෙවදී මේ මනු මේ වැඩේදී සෙල්ලක්කාර විදියට රැඩිකල් වාදී විදියට මේ සත්‍ය අඳුන්ලා දීලා තියෙන හැටි. වංශයක්, જાතියක් මොකක්වත්ම නැහැ. මේ වගේ බණ කීකිය ඉඳද්දිනේ පටාචාරාව ආවේ හෙළුවෙන්. දරුවෝ දෙන්නමත් මැරිලා ස්වාමියා මැරිලා ණය ගහලා නිල් වෙලා අම්මා තාත්තා දෙන්නම මැරිලා සෝනේ අලු යනවා. තා මල්ලිත් මැරිලා නටලා නටලා බය වෙලා ඇඳුනොත් මිනිස්සෙක් වන්නතන බෙදෙක් ඉන්නවා පොඩක් කියලා බලපන් දුවා දුවගෙන ආවේ දරුවෝ දෙන්නෙක් වදලයි කියලා කියන්නේ තරුණ කාන්තාවක් හිල්ලුවෙන් ඇවිල්ලා වැටුනේ මොකටද? බීතිකාව. සරෝජාන්ච මොනවාක්වත් කිව්වේ නැහැ නංගි සීලෝපං කිව්වා ඉච්චරයි. ඉච්චරයි. ඊ ආසනයේම මාර්ගපල්ලක්. ඉතින් මේ කිව්වට පස්සේ මම වචනයක් කියනවා ඒක මම කියන්නම් ආයෙත් තරහ වෙන්න එපා. ඕගොල්ලෝ රෙද්ද ගැලිවෙනකන් තමයි ඉන්නේ ඔය. රෙද්ද ගැලවිච්ච දවසට බුදුහාමුදුරගෙන කවුද කියලා තේරෙයි. ඒක නිසා එතෙන්ට යනකම් ඉන්නතෝ කරුණා කරලා ඔය තියෙන අඩුපාඩුකම් ගණන් ගණන් ඉන්නවා. කොහොම මොනවා නැති තිබුණත් මනුස්සකම තියනවා කියලා හිතලා මේ මනුස්ස කය තියනවා කියලා හිතලා ඊට වැඩිය අද චිත්තක්ෂණයක් වැඩියෙන් සතියින් ඉන්න කෙනෙක් කරන්න තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර මෙතෙක් සංසාරේ කරපු සියලුම කුසල් වලට වැඩිය. අධි කුසලයක් සිද්ධ වෙනවා කොහොමද? අකිරියේ. යමක් නොකර සිටීම. මේක ඒ වගේම හේතු ගන්නන්න බැරි එකක්. උගදෙනෙක් හිතනවා කුසල් කරනකොට මල් සුවඳ එන්න ඕන. හඳුන් කුරු සුවඳ එන්න ඕන. බෙර සද්ද ටිකක් ඇහෙන්න ඕන. සත් වර්ණ කොලි නටන්න ඕන කියලා ඒකනේ අපි පුරුදු කරගෙන තියෙන්නේ. නමුත් සතිය එනකොට ඒව තිබ්බත් එක නැත්ත් එක. ඒකට අධි කුසලයේ කියලා මේකද කියන්නේ. ඉතින් මේ සඳහා සියලු පහසුකම් තියදී නොකරනකොට ඉතින් ਸਰවඥාන්සේ කියනවා ඒ කායගත සතිය නැත්තම් කුෂ්ඨ රෝගියෙක් පඳුරු අසරින් ගන්නවා. උඩ කායගත සතිය තියෙනවා නම් පඳුරු අසරින් ගන්නත් වෙනවා කුෂ්ඨත් තියෙන දැනකට ඉන්නේ නටන්න එපා. ඉක්මියම්. එතකොට වේදනාව අඩු වෙනවා. ඇහැ කියන්නේ සර්පේ. මේ වගේ දෙයක් තියෙන නිසා මුන් සන්තෝෂ කරන්න පුළුවන් වෙයි කියලා කීන එකකින් අත්හිටන්නේ. නෑ සන්තෝෂ කරනකොට කිඹුලා යනිත් සත්තු දොස් කිපේ. උදේ නානා વિશે නානා ගෝචර. ඒ නිසා මේ කට්ටිය යන්තම් මාරු කරගන්න එක විතරයි කවදාක සම සාමකාමී தත්වයට ගන්න බෑ. සන්තෝෂ කරන්න කොහොමඩක්වත් බෑ. ඒ නිසා ඒක යම් මට්ටමක තිබියදී කියන්නේ ඇහැ සම්පූර්ණයෙන්ම සනීප වෙලා කන නාසය දිව කය මන එහෙම නිවන් දකින්න භවනා කරන්න හම් වෙන්නේ යම් යම් කරදර තියෙද්දි මේ කායක සත්‍යය දුන්නොත් දෙනසි කියන්නේ මෙහෙම හය දෙනා එකට ගැට ගහලා යන්න ඇරියොත් ඒ ඒ විෂයන්ට අදිනහැටිත් ඒ ගෝචරයට අදිනහැටිත් වෙනුවට උන් හය දෙනාම එක කණුවක ගැට ගැහුවොත් මොකද වෙන්නේ කියලා. එතකොට උන් නටල නටලනවා කවදා හරි කණුව මුලලාදී. අන්න ඒක කණුවට තමයි කායගත සති කියලා කියන්නේ. කායගත සති තේරුම් ගත්තොත් ඒ භාවනාවට කාය වැඩි වීම විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තමන් කරන ඕනෙම රාජකාරියක්. මෙන්න පැය 8ෙන් කරපේක පැය 6ෙන් කරන්න. ඒක මම අවුරුදු 6ක් මගේ ජීවිත කාලේ මම අත්දැකලා තියෙනවා. මම රස්සාවට යනකොට සත්‍ය කියන එක පිළිබඳව ලේස මාත්‍රයක් මම දැනගෙන ගියා. කිසිසේත් මේකට සුදුසු පරිසරක නෙවෙයි තිබුණේ. නමුත් මට තිබුණේ පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. වැඩ කරන ගමන් 100ක් නෙවෙයි. මේ සතිය කියන එක මේ තරම නම් ඉච්චරම පැහැදිලියක් තිබුණේ නැහැ මේ ඉරියව්වේ හිත පාත්තනවා කියලා. ඒකවල තුනේ ඉඳගත්ත වෙලාවක හුස්ම ටික බලන එක. මම ගොඩක් වෙලාට කිව්වේ ඇත්තටම ලැබිච්ච වෙලාවේ සක්මන් කරන එක. ඊවර කීයක් මට එක දිගට කරන්න පුළුවන්ද කියන එක බලන එක තේරුම් ගත්තට පස්සේ තේරුණා ඒ කොච්චර ඔයගොල්ලෝ ඔයගොල්ලෝ කොච්චර මේ කට ඇද කරගෙන කියන්න ගියත් ඔය মালටි ටාස්කින් අනම්මනම් මට දරුවෝ මෙච්චරක් ඉන්නවා අනම්මනම් කිරිවා ඔය එකක්වත් මේ සත්‍යෙටම අයින්නේ. අත්‍ය කියන එක දන්නවනම් ඔය එකක්වත් බාධකයක්. මුලදි වෙනවා. මුලදි වෙනවා. ඒ ටිකදී සත්‍ය කරනකොට මේ වැඩවල තියෙන මේ වක්‍ර ගති අයින් වෙලා ඍජු පාරකට වැටෙන්න පටන් ගත්තාම ඒක මේ නිවන් මාර්ගය විතරක් නෙවෙයි ආර්ථික විද්‍යාවටත් උත්තරයක් දෙනවා. දේශපාලන විද්‍යාවට උත්තරත් වෙනවා. සමාජ විද්‍යාවට උත්තරත් වෙනවා. ඒක නිසා සමාජ අසුරෙන් එච්චර නරකක්ම වෙන්නේ නැහැ. අපි මේ කොන් වෙලා ආරණ්‍යගත වෙලා ඉන්නවා කියන එක නෙමෙයි සමාජස්පත් කරන ගම මේ සත්‍ය වඩන්න පුළුවන්. එතකොට අර ඒකට හම්බ වෙන පෙරනිමිත්ත තමයි ඒ වගේ වැඩ කරන කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්න. එහෙම නැත්තම් පේන්නේම අමනියෝ විතරයි. අසත්පුරුෂෝ විතරයි. මෝඩයෝ විතරමයි. නමුත්තර මේ වගේ තේමාවක් ඉදිරියට ගත්තට පස්සේ මේ ලක්ෂ ගණන් මෝඩයන් අතර ඉන්නවා අත්තරම් මිනිස්සු ඉන්න. සත්පුරුෂයෝ ඉන්න. සද්ධර්මයේ තියෙනවා. ඒ අය අතර මේ සම්බන්ධතාවයේ ගැන කියනකොට මේ ළඟදි මම දැක්කා මේ ආටිකල් එක ලියලා තියෙනවා. අද මේ ලෝකේ දැන දැන දැක දැක පෘථිවිය රත් වෙන පැත්තට වැඩ කරද්දී මේ ලෝකේ දැන දැන දැක දැක පරිසර දූෂණයට වැඩ කරද්දී මේ ලෝකේ දැන්න දැන්න දැක දැක චිත්ත දූෂණයට වැඩ කරද්දී මේ ලෝකේ දැන්න දැන්න දැක දැක තව සත්තු තව මිනිස්සු සූරාකෑමකට ලක් කරද්දී මේක තාම පවතින්නේ කොහොමද කියලා කියනවා මේ ලෝකේ වෙනකට වඩා මේ දෙවිලි තැවිලි තත්ත්වේ නිසා සත්‍යමත්ව ඉන්න පිරිසක් නැත්නම් වර්තමානයේ ඉන්න පිරිසක් වෙනකට වඩා වැඩි වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන මේ good vibration ඒව නැත්නම් මේ සතිමත් වෙනකොට නිකුත් වෙන ශක්තිය නිසා අර කෝටි ගාණක් පෙරදි කෙරුවට ඒ හරි වැඩ කරන මනුස්සයාගේ චිත්ත වේගය, චිත්ත වේ ධාරාව මේ ඔක්කොම මකාගෙන ලෝකේ තාමත් පරණ පුරුදු ගානටම කරකිනවා. ඇද වැටෙන්නේ නැහැ. අන්න ඒ විදිහට හැම જાතියකම හැම ගෝත්‍රයකම ඒ සතිමත් පිරිස් ඉන්නවා. ඒකට මේ මිනිස්සයා අලියලා තියෙන කොන්ෂස් සාමි කියලා. ඒ කොන්ෂස් සාමිකේ ඉන්න කට්ටිය කොයි ලෝකේ හිටියත් අතර අප්‍රමාදයකින් බැඳලා ගත කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නෑදකන් නැති වුණාට කවුරු කොච්චර මේ මේ පාරිභෝගිකත්වයට ගියත් එවන්ස බොහොම සරල ජීවිතයක් ගත කරනවා. එවන්ස බොහොම අරමිලු පරිපිටු අරපිටු මනසුන් දායක ජීවිතයක් ගත කරනවා. ඊය කවදාකවත් කර්තෘත්වයක් ගැටෙන්නේ. ඒ නිසා ඔය ලෝකේ කොච්චර රත් වෙනවයි කිව්වත් ඔය කොච්චර දූෂණය වෙනවයි කිව්වත් කොච්චර හතු මැරුවත් කොච්චර සූරකෑම කෙරුවත් මේ මනුස්සයා එකකින්වත් හිත නරක කරගන්න තමන් පුළුවන් තරම් බලනවා. ඊට වැඩිය මේ කායගත සත්‍ය පවත්තන්න නැත්නම් අපි සත්‍ය පවත්තන්න. එතකොට මේ මනුස්සයා නිසා අර බහු ජනතාව වැරදි කෙරුවත් අල්ලගෙන යන්න පුළුවන් ගතියක් තියෙන නිසා පුළුවන් නම් ලෝකයාගේ නෑ ලෝකයාගේ අයිය මම පව් කරලා තියෙනවායි කියලා මට හොඳ ගුරුවරයෙක් නෑයි කියලා මට සත්‍ය පිළිබඳ දැනුම නෑයි කියලා මේ මොනක්වත් ගන්න එපා. තම මේ ඇත්ත ඇති හැටියට දකින වර්තමාන හිත පවත්තන්න එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ භාවනා කරන පිළිසතර අපි බුදුම පෞල් සම්බන්ධයක් වගේ එකක් තියෙනවා. ගිය ඕන තැනකදී ටික වේලාවක් බලනකොට පේනවා කවුද සත්‍ය වඩන්නේ කියලා. එහෙනම් කවුද මේ කාමේ වඩන්නේ කියලා. ඒක දැක්කේ අමාරුයි. කාමේ ඉන්න කෙනාට සත්‍ය වඩන්නේ කෙනා තේරෙන්නේ නැහැ. නමුත් සත්‍ය වඩන්නේ කෙනාට කාමේ වඩන්නේ කෙනා සත්‍ය වඩන්නේ කෙනා දෙන්නම තේරෙනවා. අන්නේ ඒ ඒ සම්බන්ධතාවය එනකොට තේරෙනවා. මේක න්‍යාය ධර්මයක් නේ කිදුවන්නේ. මේ න්‍යාය ධර්මක අපිට සමාජිකත්වය ගන්න ඕනේ නම් අපිට වෙන සුදුසුකම් ඕනේ නැහැ. මේ කායගත සත්‍ය වැඩුවොත් එnde end end end භාවනාවකට හෝ වෙන මොනවාරි ප්‍රශ්නකට හෝ වෙලා නැහැ. ගුරුවරු නැහැ. මූල ධර්ම නැහැ. කමඨාන් සුද්ධ කරගන්න නැහැ කියනවා. ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට තේරෙන්න පටන් ගන්නවා වෙනකට වැඩි end end end වැඩි. ඒක බුදුරජාණන් ශ්‍රී වචනෙන් කියන්නේ අරති රති සහෝ මේ කාම රතිය යටපත් කරගෙන කාම අරතිය ඇවිල්ලා භාවනා රතිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ මනුස්සයා උතුරු කුරුදි වෙන්න ගියත් දකුණු කුරුදි වෙන්න ගියත් නැගෙනහිරට ගියත් ප්‍රශ්න අහිරට ගියත් එයාව කම්මැලි කරවන්න බෑ. පුදුමාකාර අවධියකින් ගත කරනවා නිතර දෙවියෝ. කිසිම ලාභ සත්කාරයක් කිලෝකයක් සම්මානයක් බලාපොරොත්තු වෙන්නේ කරන දෙයක්. ඒ වගේම බය බෙහෙරව සහයෝග සවෝ හෝති අනිත් ඔක්කොමලා ජීවත් වෙන්නේ බයට. මේ අපි හම්බ කරන්නේ රක්ෂණ සංස්ථාවට මුදල් දාන්නේ බැංකු සංස්ථාවල ඇති කරන ඔක්කොම කරන්නේ අපිට මේ අනාගතය පිළිබඳ බයක් කියන එකේ මරණ බයක් කියන එකෙන් පුදුමාකාර මෙරිකිලා ගත කරා. ඒ නිසා එක එක්කත් වර්තමාන ජීවත් ඔක්කොම අනාගත සැලසුමක ඉන්නේ. අනාගත හීනක ජීවත් වෙන්නේ. ඒ ඉඳ ඉඳ ඉඳ බය වෙනවා. ඉඳ ඉඳ ඉන්න එක දකින් දකින් කවෙන්නේ සර්පෙක්වා. දකින් දකින් එකා වෙන්නේ මුර්ගෙක් වගේ. දකින් දකින් වෙන්නේ ආයුධයක් වගේ. මොකද කවදා හෝ කායගත සත්‍යයට ගියහම ඉතනට තේරෙන පටන් අරගන්න මේ වර්තමාන මොහොතට යාළු නොවුනොත් වර්තමාන මොහොත තුළ මේ සරණ පිට නැහිවොත් මේ මිනිස්සු අනිවාර්යයෙන්ම දුනු අතර වුණ මිනිසෙක් වගේ අනාගතය ගැන හිතන්න හිතන්න බය ඒක නිසා බය බේරව සහෝ හෝති. ඊට තේරෙනම අවිද්‍යාව වැඩි වෙන තරමට බය වැඩි. ඒ බය වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් වැඩි. බුදුන්සේ අත්‍තරම කෙලස් වලට කියනමත් තමයි බය. නිසා කියන්න බෑ බය හියර්ජියක් නැති වෙනවා. නමුත් අර වර්තමාන මොහොතේ ඉන්නකොට තමයි දැනන්නේ මේකට කියන ධර්ම ආරක්ෂාව කියලා. ආන්න ඒක තේරුම් ගත්තට පස්සේ පේනවා. ඒ ධර්ම ආරක්ෂාවෙන් දෙන අරසාව පුද්ගලික හමුදාව 1000ක් දාලවත් ගන්න බෑ. කෝටි ගණන් සල්ලි හම්බුනත් ගන්න බෑ. මේ පිරිච්ච කතිය. මේ පිරිච්ච කතියට අපි කියන්නේ ශාසන සම්පත්තිය කියලා. ඒ නිසා මේ කායගත සතිය ඉන්නකොට අර වෙන්න තියෙන බය වෙනුවට මොකද්ද අරසාවක් එන්න පටන් ගන්නවා. ඒක අපි වෙන මොනම දෙයකින්වත් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ගාක්ම ඍජුව මේ වැඩේට යන්න පුළුවන් ක්‍රමය තමයි මේ සතිය වඩන එක. ඒ නිසා අපි දරුවන්ට දෙන්න ඕනේ නම් අපි අම්මා අරසාවක් බය නැති ගතියක්. එහෙම තමයි ලෙඩ වෙච්ච කෙනෙකුට දෙන්න ඕන නම් එහෙම නැත්නම් ලෙඩකින් සනීප වෙන කෙනෙකුට දෙන්න ඕන නම් නැත්නම් අපි අම්මලා තාත්තලාට දෙන්න ඕන නම් ඒ කෙනාට පුළුවන් තරම් කියන්න ඕනේ සත්‍ය මෙතෙක් කල නොවැඩුවට කමන්නේ දැන් පටන් ගන්න. බහිතර ගිය කියලා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක දෙන්න පුළුවන් නම් ඒක වෙනවා ප්‍රධානම දෑවැය. සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ කුමාරයා කියන්න බෑ. ඒකවල බුදු වෙලා. මුද්‍රජනාගේ තමන්ගේ අහත් අවුරුදු රාහුල කුමාරට මොනවද දුන්නේ දෑවැද්දට? දෑවැද්ද ඊළඟට එනකොට කිව්වා එයාට පැවිදි කළ සත්තු ගන්නන්නේ. ඉතින් ඒ වැඩිය තමයි මේ කායගත සතිය තමන් කරන ගමන් අනිකට දෙනවනම් තමන්න තව කෙනෙකුට තියෙන මේ බය දුරු කර ගන්න පුළුවන්. ඒ වගේම කායගත සතිය වඩනවනම් තවත් තානි සංචයක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. මේ උණුසුම සිසිලස දෙක ආපුවාම ඒ අතර පරාශයේ සෑහෙන පරාශයත් තුළ සමහර සෝසේ ජීවත් වෙනවා. කායගත සතිය වඩන්නේ කියනකොට පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙච්ච එකම අමාරු. සීතල වැඩි වෙච්ච එකම අමාරු. නිසා බෙන්ස් කම්පැනි ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. ඒගොල්ල මේ ඉස්සරහ සීට් එකට එයා කන්ඩිෂන් මැෂින් එකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කියලා. නෝනට ඕන නම් 24 තියන්න පුළුවන් මහත්තයට 26 තියන්න පුළුවන්. දැන් අර ටෙම්පරේචර් එකේ අප්සෙට් එක නිසා දික්කසාද වෙන්න වෙන්නේ අපේ බෙන්ස් එකක් ගන්න කියලා. මොකද 24 එක්කනට 26 දරන්න බෑ. 26 එක්කනට 26 දරන දීඝ කඩ දීඝකට කටු ගන්නක ලේසි 24 24ම තමයි. සීතු උෂ්ණ ඉවසන්නේ නැහැ. බඩගින්න ඉවසන්නේ නැහැ. කටුක වචන කටුක දේවල් මොනවාක්වත් ඉවසන්නේ මොකද මේ කායගත සතිය නැති නිසා. ඉතින් ඒක සම්බන්ධය අපිට පේන්නේ කායගත සතිය වඩනකොට කමෝ හෝති සීතස්ස උන්හස්ස. චිත්තච්ඡා පිපාසා. උනුසුබ සිසිල ලාභ පාඩුව කටුක වචන ප්‍රිය වචන මොනවා ආවත් අර කායගත සතිය පිට දැම්මට පස්සේ වැස්ස වෙලාවට යව වෙලාවටයි ඉබ්බා අඳු ටික ඇතුලට ගත්තට පස්සේ උට වැස්සාම මොකෝ බැහුවා මොකෝ කායගත හිත දාපු ගමන් ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා ලෝකයා කොච්චර රණ්ඩු සරුවල් කරත් කවුරුහරි අපිට බයිනවා වෙන්න පුළුවන් ස්තුති කරනවා වෙන්න පුළුවන් බීරෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ නැත්නම් ඉතාම මනබඳන කාම දර්ශනයක් වෙන්නවද වෙන්න පුළුවන් නැත්නම් බිහිසුණු නරක දෙයක් වෙනවා පොට්ටෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ එහෙම නැත්නම් මේ ආරකෙන් මේකෙන් අපිව ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ඇදගෙන යන්න පුළුවන්. මොඩෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් බැරනම් මලබිනියක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒකේ පේන්නේ නෝන්ජල්කමක් වගේ. නමුත් ඔය එන විෂමතාවලදී සමහිත පැවැත්වීමේ හැකියාවට දුම ශක්තියක් දෙනවා මේ කායගත සතිය. නමුත් මම අර කියපු නැවතත් මේක මතක් කරනවා. සත්‍යයට මුල් බැහැපු නැත්නම් සත්‍යයට ආධුනික වෙච්ච කෙනාට මේ ඉච්ඡර මේ සම්බන්ධතාවල් තේින්නේ. ටිකක් කල් යන්න ඕනේ ගියාට පස්සේ නම් කියන්න හිතෙන තරම් ඒ අනුන්ට කියලා දෙන්න හිත තරම් හිතෙනවා. ඉතින් ඒ කාලේ තමයි අමාරුම කාලේ. තාම තමයි තේරෙන්නේ නැති ඒ තියෙද්දි මේ කරගෙන යන්නේ. ඒකයි සරුවචනන්ස මේ নানা උපක්‍රම දෙමින් নানা බණ කියමින් කවුරු හරි කමක් නැහැ මේ පැත්ත උනන්දු කරගන්න පුළුවන් නම් කොච්චර හිමීට පටන් ගත්තත් අසාර්ථක වුණත් දන්නව කවදා හරි මේ ගත්ත මූලික පියවරේ මූලික පියවරවල වල ආනිසංසාර බුද්ධ විග්‍රහය. ඉතින් අපි අර සිංහල බුද්ධ ආගම වගේ එක තියෙන එහෙම එකක් තිබ්බ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ දැන් නැහැ. දැන් අවුරුදු 2500ක් ගිහිල්ලා ඇති 2500 ඉවරයි. දැන් මේ නැති 2500 තියෙන කියලා අපි මේක අසර දාගන්න උත්සාහ කරනවා. ඒකට උනන්දු වෙන විශාල පිරිසකුත් තියෙනවා. නමුත් මම පුද්ගලයෙක් වශයෙන් මම පෙනී ඉඳලා මම කියනවා කවුරු මොන જાති කතා කිව්වත් මේ කායගත සත්‍ය වඩනවා නම් ඒ කෙනාගේ යන ගමනට බාධා කරන්නේ මොනම බ්‍රහ්මීකටවත් මොනම දෙවියෙකුටවත් මොනම මායෙකුටවත් බෑ. හැබැයි නිටතරම කායගත සතිය කියන්නේ මොකද්ද කියන එකට නැවත නැවත අර්ථකථන දෙන්න ඕනේ. නිතර මේක පරිණාමයටපත් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරමින් යනකොට මේ දුෂ්කරතාවය එදත් එකයි අදත් එකයි. ඒක නිසා අපි දවස් දෙක තුනක් බණ අහලා මේ ඉන්න වෙලාවක් තියෙන්නේ. අද මේ සූත්‍රය නිමා කරමින් මම මතක් කරනවා මේ චප්පානක සූත්‍රයේ සර්වඥාන්සේ මේ විෂම ලෝකේ සමහිත පැවැත්වීමේදී තමන්ගේ කය නැත්නම් මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය කොච්චර උත්කෘෂ්ට විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක පුදුමාකාර පන්නරයක් ලබලා දෙනවා. ඒ නිසා මෙතන හුඟ දෙනෙක් මේ වෙනකොට ඒක පිළිබඳව දැයෙන ආයෝජනය කරපු කට්ටිය ඉන්නේ. නමුත් හැම කෙනෙකුටම මේක පිළිබඳව පුංචි පුංචි සැක තියෙනවා. ඒක කමඨාන් සුද්ධ කරනකොට පේනවා. ඒ නිසා මේ සැක තවත් දුරු කරගෙන ඒ කියන්නේ සුතමේ මට්ටමේ මේක චින්තාමය මට්ටමෙන් සහ සාක්ෂාත් කරන මට්ටමෙන්ම මේකමයි මුල මේකමයි මැද මේකමයි අග කියන විදිහට මේ කායගත සත්‍ය පිළිබඳව වඩා විශ්වාසයක් ඇතිවීමට මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවලියත් අද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා